මේ ලෝකේ රාත් වෙච්ච රාත් වෙච්ච නැති සියලුම දෙනාට සසරක් තියෙනවා. පැවැත්මක් තියෙනවා. රාතන් වහන්සේට විතරලු පැවැත්මක් නැත්තේ. උන්වහන්සේ නොපවැත්ම තුල පවතින නිසා. රාතන් වහන්සේලා පච්චේක බුදුහාමුදුරුව තථාගත සම්බුද්ධ මේ කියන උත්තමයන් වහන්සේලාට පැවැත්මක් නැහැ. උන්වහන්සේලා නොපැවැත්ම තුල පවතින නිසා. එතකොට අනිත් සියලුම දෙනාට මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ තවත්ම තුල පවතිනවා. නොපැවත්ම තුල නොපවතිනවා. එහෙනම් පැවත්ම තුල පවතින හැමෝටම ඒ අයට සාපේක්ෂව දුකක් තියෙනවා. රස්සාව කරන මනුස්සයාට පඩිමදි කියලා දුකක් තියෙනවා. රස්සාව දීපු මනුස්සයාට 30 වෙනිදාට මේ මනුස්සයාට 20000 ගෙවන්න එපායි. සල්ලි දෙන එක පිළිබඳ දුකක් තියෙනවා. මෙයාට ගන්න එක පිළිබඳව දුකක් තියෙනවා. ගෙදරට ගින් දුන්නාම මේ ප්‍රශ්න දෙකම නෑ. ඒකෙන් මාසේ වියදම් ටික කරන ඒ දුක යාට තියෙන. එතකොට එකම විසිදා දුක් තුනක් නේ. එහෙනම් ලෝක සත්‍යයෙන් 500ක් අරගෙන අපි ගවේෂණයක් පරීක්ෂණයක් කරලා බැලුවාම මේ 500 දෙනාටම සසර දුක තින්නේ ඒ ඒ ආකාරයටලු. එහෙනම් ඒ දුකට සාපේක්ෂව නෑ කමටන් වඩන්නේ. ඒ දුකට සාපේක්ෂව වඩනකොට එයාට තේරෙන්නේ ඒකට වඩා ගැඹුරු දුක. ඇයි එම ගැඹුරු එකක් තේරෙන්නේ කියලා ඇහුවාම යම් කිසි කෙනෙක් යම් දුකක් විඳගෙන වඩනවා නම් විඳගෙන නිදාස් වෙන්න හදනවා නම් ඒ දුක යට හරියට තේරෙන්නේ නැහැ. නිදාස් වුණාට පස්සෙලු ඒ දුකේ උසපළල ගැඹුර දිග ඒවා තේරෙන්න ගන්න. ඒක හරියට කිව්වාම වල ඇතුලේ බෑලා හරන මනුස්සයට ගැඹුර පේන්නේ නැල්ලු. ඒ මනුස්සයා සන්තෝෂෙන් අන තේ එකක් බොනවා. ඇතුලේ වාඩිලා නේ. යාට ගැඹුර තේරෙන්නේ නැහැ. උඩ ඉන්න කට්ටිය බයෙන් ඉන්නේ. මේ මනුස්සයා මෙච්චර යට ගිහිල්ලා හරන කිසිම ගාණක් නැ බැරි වෙලාවත් පොඩි කෑල්ලක් ගැලු මේ මනුස්සයා ඉවරනේ. එළියේ ඉන්න කට්ටියලු එක පේන්නේ. ගේ ඇතුලේ ඉන්න මනුස්සයා gedara උසපලලා දන්නේ නැල්ලු. ලස්සන පේන්නේ නැල්ලු. එයා ගේට්ටුවෙන් එළියට ඇල බැලුවාම මෙච්චර ලොකු ගේකද මං ඉඳලා තින්නේ. එදාටලු යාට ගේ පේන්නේ. අර අලියා මැරුණම තමයි ළගේ කය පේන්නේ. එතකම් පේන්නේ නැල්ලු. කන් දෙක පණ නැති වෙන්න ඕනේ. එතකොටල යට එහෙම කය පේන්නේ නැත්තම් පේන්නේ ඒවක් එකක් ඒක. දුක තුල ඉන්න කෙනා, ඒ පැවැත්ම තුල ඉන්න කෙනා, ඒ දුක් විඳින කෙනා, ඒ දුක් විඳමින් ඒකෙන් නිරෝධ වෙන්න උත්සාහ කරන කෙනා කවදාවත් ඒ දුක අඳුර ගන්නෑ. යට පේන්නේ ටිකයි. ඇයි? එයා ඒ තුල ඉන්න නිසා. හැබැයි ඒක නිදාසුනාම තමයිලු යට පේන්නේ මෙච්චර ලොකු දුකක මං හිටියද? මේ තරම් අවදානමකද මං ජීවත් වුනේ? මේ තරම් භයානක තත්යකද මං හිටියේ? මාර වැඩ මේක මට කවදාවත් තේරුන්නේ නැහනේ. කෑම කාලම චිත්‍රපටි බැලුවානේ. වැයකන්දේ වාඩිලා උලන් තපාගෙන උන්ට නිදාගෙන හිටියනේ. මෙච්චර භයංකර භයානක සසරකද මම ඉඳලා තින්නේ. මේ තරම් අවදානමකද මං ඉඳලා තින්නේ. ඒක තේරෙන්නේ රාත් උනාමලු. ඒකනේ රාතන් වහන්සේලා සසර දුක දේශනා කරන්නේ. ඒ කට්ටියට ඒක තේරෙනවා. අර කටිට ඈනුන් යන. ඉතින් හැමතෙම ඊයේ තුන්නාංශේ එකනේ කිව්ව දුකයි දුකයි කියලා. දැන් අදත් ආයි පටන් ගන්නට. ඇයි අර ආන කටිට කලකිනයි වෙන මොනවාරි ජාතක කතාවක් කියන්න එපාය. උම්මග්ග ජාතකය කියයි කියලා අපි ආය බලන්න කුණාන්ත එකක් ආයි පටන් ගත්තනේ. ඇයි ඒ කට්ටියට අර වෙනසක් ඕනේ? රාතන් වහන්සේ දුක නිවාගත්ත නිසා අර දුකේ තරම පේනවා. ඒකේ විශාලත්වය පේනවා. බියකරු සතර පැහැදිලිව දැනෙනවා. ඒ නිසා උන්වහන්සේ නැවත නැවත ඒකමයි කියන්නේ. සියක් වතාව බණට ආරාධනා කළා උන්වහන්සේ එකම කතන්දරේ තමයි කියන්නේ. ඇයි? උන්වහන්සේට ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ලෝකයට කියන්නත් අවශ්‍ය. ඒකයි අර වඩන කෙනාට පුරුදු කරන කෙනාට ප්‍රත්‍යක්ෂ වෙනකොට එයාට දැනෙනවලු ඊට වඩා ලොකු දුකක්. ඒ දුකම තමයි. එයාට ඒක පේනුන්නේ නැහැ. පීනන කෙනාට ගැඹුර පේන්නේ නැහනේ. හැබැයි Google එකක් දාලා යටෙවුවොත් එයාට සී නැති වෙනවා. දැක්කාම කරුවලයි. ප්‍රපාතය පේන්නේ. එයාට සී නැහැ. එයා පීන ගන්න බෑ. අතපය පණ නැහැ. එයාව වෙන කෙනෙක් ගිහලා අරන් එන්න ඕනේ ගොඩට. හැබැයි නිකන් උඩින් පීනනකොට එයාට ප්‍රශ්නයක් නෑ. ගැඹුරෙන් උඩින් යනවා. යට බැලුවොත් සී නැති වෙනවා. පීනන කෙනාට ගැඹුර පේන්නේ නෑ වාගේ. ගේ ඇතුලේ ඉන්න කෙනාට gedara උසපල්ල පේන්නේ නෑ වාගේ. වඩන කෙනාට දුක පේන්නේ වඩපු කෙනාට දුක පේන්නේ. එන මොනවද ඒක පිළිබඳව ගැටලු තියෙන්නේ? බුදුවරේ කියලා, ඍෂිවරයෙක්ට කියනවා ස්වාමිනී සසර දුකයි. ඒ දුකට මං කැමති. දැන් මොකද කියන්නේ බුදුවරයා? එහෙනම් තෙරුවන් සරණයි. <laughs> එතනින් යට කියන්න එකක් නෑ. මේ ලෝකේ හැමදේම දුකයි. මං දුකට හරි කැමතියි. දුක තිබිච්චාවේ. මම හරි සතුටේ දුක් විඳින්න. දැන් යාට මොකද්ද දෙන උත්තරේ? එයා දුකට කැමති නම් දුක් විඳින්න එයා සතුටු නම් එයාව නිදාස් කරන්නේ කොහොමද අපි? නිදාස් කරන්න ක්‍රමයක් නැහැ. සසර දුකයි කියන කෙනාට විතරයි මේ කියන ධර්මය ගැලපෙන්නේ. සසර දුක නැහැ කියන මනුස්සයට මේ මේ ධර්මය ගැලපෙන්නේ ඇයි? කාමසුකල්ලිකාන යෝගයෙන් බණක් දේශනා කරන්න බෑ. එහෙම ධර්මයක් නිර්මාණය කළාට ඒක පවතින්නේ දුකෙන් විතරයි ධර්මයක් නිර්මාණය කරන්න පුළුවන්. අත්තකිලමතා නියෝගෙන් තමයි හැම බුදුරෙක්ම සාසනය හදන්නේ. ඒකයි උන්වහන්සේලාගේ ඒ ධර්මයේ සාරාංශය සබ්බේ සංඛාරා දුක්ඛා සෑම සංස්කාරයක්ම පෙනීමෙන් දැනීමෙන් ඇඟීමෙන් සිතීමෙන් හැම එකක්ම හැම සංස්කාරයක් තුළම දුකයි එහෙනම් මේ පටන් ගත්තේ මොනවාද හත්ත කියලා මතානියෝගේ ශාසනයක් මේක හැමදේම දුකයි කියන දැක්ම තුළින් නිදාසන ප්‍රතිපදාවක් එහෙනම් සැපයි කියලා යම් කිසි එකක් පටන් ගත්තත් ඒකට මේ ධර්මය ගැලපෙනයි අපි ශාසනය හදලා තින්නේ සබ්බේ සංඛාරා දුක්ඛ කියලා. ඒකයි දිව්‍ය ලෝකෙට මේ බණ ගැලපෙන්නේ නැත්තේ. හැබැයි අපි කියන සබ්බේ සංඛාරා දුක්ඛ කියලා ඒගොල්ලෝ කියන සබ්බේ සංඛාරා සුඛෝ කියලා වල. එහෙනම් සුඛයි කියලා කියනකොට මේක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට වෙනම එකක් දේශනා කරන්න ඕනේ අභිධර්මය. අභිධර්මයේ තුල දුක නැහැ. අභිධර්මයේ තුල දුක නැහැ. අභිධර්මයේ තුල කුමක් තිබෙනවද? සැප තියෙන්නේ. දුක තියෙන්නේ කොතනද කියලා ඇහුවාම කෙලෙස් තුලයි දුක තියෙන්නේ. ලෝභ දේශ මොහ කියන කෙලෙස් පවතිනවා නම් එයා දුක් විඳිනවා. ඒ දුකට දෙන්නේ මොකද්ද? සීලය. එහෙනම් සෑම සූත්‍ර දේශනයක්ම සීලයක් නම් හැම විනයක්ම සීලයක් නම් ඒ සීලය ඒ විනය නිර්මාණය කළේ කෙලෙස් නිරෝධ කරන්න නම් කෙලෙස් තමයි දුක. හැම කෙලෙසයක්ම දුක. කෙලෙස් වලින් නිදහස් වෙන්න තමයි සීලය දේශනා කරන්නේ. සිතුවිලි වල තියෙන ධර්මතාවයන් තුල තියෙන සැප තේරුම් කරන්න ඒ සැප හඳුන්වන්න ඒ Nirodha Samapatiye තපස්සුවේ තේරුම් කරන්න තමයි අභිධර්මයේ දේශනා කරන්නේ අභිධර්ම ධර්මයක් දේශනා ආල බලන්න දුක දැනෙන්නේ නැහැ යාට සිල් දේශනාවක් ආල බලන්න හරියට දුක දැනනවා මානනී මේ ලෝකේ දුකක් තියෙනවා කුමක්ද අපි ලෙඩ වෙනවා එයාටත් එන්න ඊයේ පෙරේදාත් ලෙඩ වුණා හරියටම ඒ දුක මටත් එයාට ඒක තේරෙනවා මේ ලෝකේ හැම ධර්මතාවයක් තුළම සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිතක් තියෙනවා කියවම එයාට සතුටින් ආගෙන නෑ එයාට දුක තේරෙන්නේ නෑ සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත කියනකොට එයාට දුකක් තේරෙන්නේ නෑ ඇයි ඒක අභිධර්මය ඒක තුල තියෙන සැපයක් ඒක සුඛයට සාපේක්ෂව දේශනා කරපු එකක් දිව්‍ය ලෝකයේ සැප විඳින දෙවිවරුන්ට දේශනා කරපු එකක් අපට ඇවිල්ලා කිව්වම පින්වත්නි රාගයේ තියෙන තාක්කල් ඔබ දුක් විඳිනවා. අනේ මේ පාරවල් යනකොට අර ගෑනු මනුස්සයා දිහා බලලා ලයිට් කණුවක් වුණානේ මං ඔළුව පැලුණානේ. එයාට ඒ දුක තේරෙනවා. පින්වත්නි ලෝභයේ තියෙන තාක්කල් මේ ලෝකේ දුක් විඳිනවා. හරියටම හරි තට්ටුපයේ ගියක් හදන මං සාම තාම දුක් විඳිනවනේ. ඉන්නේ දෙන්නයි. තට්ටුපා කත්තිව අරන් දාලා. එයා දුක් විඳින එන ලෝභයේ තියෙන තාක්කල් මිනිස්සු දුක් විඳිනවා. එනම් කෙලෙස් වලට සාපේක්ෂව දේශනා කරපු එක සිල් දේශනා. සිල් දේශනා ගැලපෙන්නේ දුක් විඳින අයට. සැප විඳින අයට ගැලපෙන්නේ සැප වැඩිපුර තියෙන තැනක හොරකමක් තියනවාද? අපිට සියලු සම්පා සර්ව සම්පූර්ණයි. හොරකම් කරනවද? නෑ. සැප වැඩි සැප දරා ගන්න බෑ. එයා පංචකාම හොයනවද? උපරිම තියනවා. උපරිම හැමදේම තියනවා. බොරු කියනවද? දැන් එයාට සිල් අවශ්‍යද? සැප වැඩි තැනකට සිල් ගොඩාක් අවශ්‍ය වෙන්නේ. සිල් පොඩ්ඩයි අවශ්‍ය වෙන්නේ. මිනිස් හොරකම් කරන්නේ ඇයි? සැප නැති නිසා. වත්කම් නැති නිසා. එහෙනම් දිව්‍ය ලෝක විමානවල සියලුම දේවල් පාළ වෙලා හොරකම් කරන්න හොරකම් කරන්න අවශ්‍ය නැහැ. තියෙන එක දී ගන්න බෑ කාටවත්. මිනිසු ගන්න. තියෙන දේ මනසට කා ගන්න බෑ. එහෙම තියෙදි මේ මනස බත්තරකම් කරයිද නෑ. කුස්සිය උයන වේටර් හොටල් එක කුස්සියක උයන වේටර් කෙනෙක් කවදාවත් කෑම හොරකම් කරන්නේ නෑ. ඇයි මේ මනසට හොරකම් කරන්න අවශ්‍ය නෑ. උයන ගම රා බලනකොට හැන්දෙන්ද රා බැලුවත් කිලෝ දෙකක් විතර කැවෙනවා අවත් වෙනකොට. ඒ මනුස්සයා මොකටද හොරකම් කරන්නේ? හොරකම් කරන්න ක්‍රමයක් නැහැ. හොරකම් කරන්නේ කවුද කෑම? එළියේ ඉන්න මනුස්සයා. ඇයි වේතර හොරකම් කරන්නේත් නැහැ. කාලා අස් කරනකොට ඒ ටික කෑවත් ඒ මනුස්සයාට කිලෝ පහක් විතර කන්න පුළුවන් අවත් වෙනකොට. වේතර හොරකම් කරන්නේත් නැහැ. කුස්සියේ කෝකිය හොරකම් කරන්නේත් නැහැ. එහෙනම් කැසියර් තමයි කෑම හොරකම් කරන නෝරකම් කරන. ඇයි? ඒ මනුස්සයාට සල්ලි හම්බෙනවා කෑම හම්බෙන්නේ නැහැ. මේක අත්තකිලමතාන යෝගයට සාපේක්ෂව දේශනා කරපු එකක්. දුක තියෙන තලයට විතරක් ගැලපෙන ධර්මතාවයක්. යම් කිසි කෙනෙකුට දුක තියෙනවා නම් මේ ධර්මයට ගැලපෙනවා. දුක නැහැ කියලා කිව්වොත් එයාට ඒක ගැලපෙන්නේ නැහැ. එයාට ගැලපෙන්නේ අභිධර්මයි. ඒකයි බුදුහාමුදුරුවෝ ඊළට කියලා සූත්‍ර එකක්වත් දේශනා කළේ නැහැ. අභිධර්ම තුල කිසිම සූත්‍රයක් නැහැ. ඇයි? ඒගොල්ලන්ට ඒක ගැලපෙන්නේ නැහැ. සැප විතරමයි ඒගොල්ලෝ ළඟ තියෙන. සුඛයි කියලා ඉන්න මානසිකත්වය. එහෙනම් ඒකට ගැළපෙන එකක් කියන්න ඕනේ. අපි ලෝකේ පටන් ගත්ත වෙලේ ඉපදෙනකොට තඳාගෙන ඉන්නේ මැරෙනකොට තඳාගෙන මැරෙන්නේ. එහෙනම් ආරම්භයයි අවසානයි සම්පූර්ණ කඳුලෙන් නම් තියෙන්නේ. මේ ලෝක සත්‍යයේ සූත්‍ර ගැලපෙන්නේ. පන්තියක් තියෙනවා. පන්තියක් තියෙනවා. පන්තිය 25ක් ඉන්නවා. පන්තිය 25ක් ඉන්නවා. තවත් පන්තියක් තියෙනවා ඒක 35ක් ඉන්නවා. තවත් පන්තියක් තියෙනවා ඒකේ 35ක් ඉන්නවා. තවත් පන්තියක් තියෙනවා ඒකේ 35ක් ඉන්නවා. එතකොට පන්ති හතරක් තියෙනවා 25ව හතරක් ඉන්නවා. හැබැයි එක පන්තියක 25ම හොඳට තේරෙන හොඳට අධ්‍යාපනය තියෙන හොඳ මතකයක් තියෙන 25. අනිත් කටි ඊට වඩා ටිකක් අඩුයි තේරෙනවා අඩුයි. අනිත් 25 ඊට වඩා තේරෙනවා අඩුයි. පල්ලයන් 25ට මොකවත් තේරෙන්නේ නැහැ. විභාගයේ වැඩිපුරම රිසල්ට් ඉන්නේ කොයි පන්තියේද? අර අන්තිම පන්තිය. ඇයි හොඳටම තේරෙනවා වැඩිපුරම තේරෙන කටින්නේ එතන 25ම පාස් වෙනවා. අනිත් එකේ 15ක් විතර පාස් වෙනවා. අනිත් එකේ 5ක් විතර පාස් වෙනවා. අනිත් එක ඔක්කොම ෆේල්. ඇයි? මොකවත් තේරිලා නැහැ. එහෙනම් වැඩිපුරම පුතුජනයෝ ඉන්න තලයක ගත්තාම අදුම නිවන් දකින කට්ටිය. ඊළඟ තලයේ ටිකක් තේරෙන කට්ටිය බෝසත්තුරු ඉන්නවා. හොඳට පාරමී පිරිච්ච කට්ටිය ඒකේ ඊට වඩා ටිකක් වැඩිපුර නිවන් දකින්නවා. ඊට වඩා යනකොට මහේසාක්‍යවරු ජාතිසෝතාපන්න මෙන් සෝතාපන්න වෙලා ගිය කට්ටිය ඉන්නේ වැඩිපුර කෝටි ගණන් නිවන් දකින්නවා. එතනින් යට යනකොට ඊට වඩා ඉහළ පළවල ඉන්නවා. ඊට වඩා වැඩි. බ්‍රහ්ම ලෝක වලට ගියාම ඒ අනාගාමී කට්ටිය ඉන්නේ. ඇයෙනකොට නිවන් දකින්නවා. ඒ කියන්නේ අපිට සාපේක්ෂව බලනකොට අපි නියපිදේ පස්සෙන් නිවන් දකින්නකොට ඒගොල්ලෝ ටිපර් එකකට නිවන් දකින්නවා. අර ටිපර් එකක් බානකොට පස් අන්න ඒ වගේ නිවන් දකිනවා. අපි නියපිඩේ පස් වලින් යන්නේ පොළවේ යන්නේ. බුදුවරු නියපිඩේ පස් තමයි පොළවේ නිවන් දකින්නේ. ඒ නිසා අත්මිටේ ප්‍රමාණයට තමයි දේශනා කරන්නේ. අර ටිපර් ගණන නිවන් දකිනවා. ඒ නිසා ඒගොල්ලන්ට මා පරිමාණයෙන් දේශනා කරනවා. වණයක්ම දේශනා කරනවා. අභිධර්මය කියන්නේ වණයක්. මා විශාල රස්තිතයක්. අභිධර්මය කියන එක සෙල්ලම් එකක් නෙමෙයි. ඒක අටුවාව ලියන්න බෑ අභිධර්මයට. එච්චර ගැඹුරුයි. මා වනයක් දේශනා කළා. ඇයි? ඒ තරම් නිවන් දකින්නවා. පෘථිවියේ නිවන් දකින්නේ නියපිදේපස්. ඒ නිසා අත්මිතක් තමයි දේශනා කළේ පොඩි කොළ ටිකක් අක්කේ. අභිධර්මයේ දේශනා කළේ නෑ പ്രേත ලෝකෙට, භූත ලෝකෙට, සතර අපායට, තිරිසන් ලෝකෙට, මනුස්ස ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට දේශනා කළේ නෑ. ඒක දේශනා කළේ වැඩිපුර සැප විඳින දුක හඳුනන්නේ නැති සැපේ මත් වෙලා හිටපු දෙවිවරුන්ටයි දේශනා කළේ. එහෙනම් සැප සාපේක්ෂව දේශනා කරපු එකක් ඒක.